මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරි මුදලි නායක සෝමරත්නයන්. අදා හීම් බණ්ඩා එනව ආ මේ කරත්තේ තියෙන වීමල් අරගෙන ලිහලා දාපන් අටුවට හොඳමයි ඇයි ඒ වීමල් ආපහු ගෙනාවේ මේ සේරම මය අප්පච්චිගේ ගුරු හරුකම් හින්දා වෙන අමලි එතනෝ අප්පච්චි මට කෑ ගැහුවා අර බාලයාට වීබුසලක් නෙවෙයි දෙකක් හරි ණයට දීලා මිනිහාගේ කුඹරට කටුව ගහන්න කියලා. හ්ම්. අනේ එහෙම හොඳ නෑ නේද ඈ? හොඳ වුණත් නැතත් මං අප්පච්චිගේ බහට කීකරු වෙලා ගොනෙක් වාගේ වීමල්ලක් කරත්තේ දාගෙන ගියා මල් බාලයාගේ ගෙදරට. උන් එකෙක් නෙවෙයි පාරට ඇවිත් ඒ වීමල්ල බාරගත්තේවත් මට කතා කිරුවේවත් ඉතින් මට පුළුව නෑ වීමල්ල උස්සගෙන ගෙහුම් උන්ගේ ගේ ඇතුළට බාර දෙන්න. උන් දැනගන්න වටිනවා මේ පැලැස්සේ ආරච්චිල මුලාදෑනියාගේ ගෞරවයට ඔළුව නමලා ඈ මං කියාපු එකට අහුම්කම් දෙන්න. ඈ නැද්ද එතනි? ඈ ඉතින් ඒ බාලයා හරි සෝබනි හරි ආවේ නැද්ද කරත් ගාවට? මොන එකක්ද? <laughs> උන්ගේ ඇතුලේ හැංගිලා හිටියා එළියට නෑවිත්. මං පයිප්පෙට දුම්කොළ දෙසරයක් පුරෝලා දුම් ගහගෙන එතන තැප්පා. පාරේ යන වෙන මිනිස්සු මන් දිහා අමුතු විදිහකට බැලුවා. මම රැව්වා. ආ ඒ හින්දා උන් පුරස්න අහන්නේ නැතුව ගියා. මේ සේරම කොරන්ට මගේ අප්පච්චි මට කෑ ගෑවේ බාලයට වී නෙවෙයි ඉල්ලන ඕන දෙයක් දීලා ඒ කුඹුරට තුට්ටු දෙකක් දීලා ගනින් ගනින් ගනින් ගනින් කියලා ඕ අදා හිම්බන්දා ඇයි තියෙන්නේ මේ තියෙන ඉඩකඩම් මතිද අපට ජීවත් වෙන්න අර දුප්පත් මිනිහාගේ කුඹුර අල්ලගන්න යන්නේ එතනෝ කොමේ හිම්බන්දා කොහෙද මේ කතියේ ආ කොහෙද මෝ ඇරියේ හීම්බණ්ඩ ගිහ ඔහෙගේ අපච්චිට බේත් ඉල්ලගෙන එන්න. පැලැස්ස වෙදමා මගේ ගෙදරට. මගේ අපච්චි හින්දා මං අද හරියට පච වුණා එතනෝ. පාරේ ගිය මිනිස්සු දැනගත්තා මං මොනවා? ඇයි ඉතින් එහෙම පච වුනේ? බොලන් කළු එතනෝ. වෙන කොයි ගම්මුලා දෑනියද වීමල්ලක් අරගෙන අර හිඟන්නු වගේ ඉන්න මල් බාලයාගේ ගේ ඉස්සරහට ගෙහුම් බලාගෙන හිටියේ ඈ මං අහන්නේ ඉතින් ඇයි ඔහෙ ගියේ දැන දැනක් බොලන් එතනෝ මගේ අප්පච්චිට මං ඒ කාලේ ඉඳලම බොම කීකරුව හැදිච්ච මිනිහෙක් උන් දැකියාපු ඕනම දෙයක් හරියටම නූලට කෙස් ගහට හිටින්ට මං වැඩ කරා ඒ කාලේ ඉඳලම. ඒ හින්දා තමයි හතර වරන් සීරරන් දෙයියන්ගේ පිහිටයි මට දැන් මේ මුවන් පැලැස්සේ හතරෙන් තුනක් විතර ඉඩම් කඩම් අයිති උනේ. අන්න අන්න මාමන්ඩි ආයෙත් තෙන්දිර ගන්නවා. ගිහින් බලන්න. ඒ කේන්ති අඩු කරගන්න. කේන්තිය කොහොමද අඩු කරගන්නේ? අර මල් බාලයාගේ කුඹුර ගන්ට ඌට නිකන් වී මල්ලක් දීපන් දීපන් කියලා මාව පිටත් කෙරුවා ඈ කෝ ඌ ඒක ගත්තද ඒ තියා මාව සම්බ සතේකට ගණන් ගත්තද අන්තිමට එතෙන්ට එකතු වෙච්ච ගමේ මිනිස්සුත් දැනගත්තා මං නිකම්ම නිකන් ගුඩ්ඩයෙක් කියලා. ආ නිකම්ම නිකන් ගුඩ්ඩයෙක් ඔල මොට්ටල ගම්මුලා දැනියෙක් කියලා ඕන්. ඒක මගේ තත්ත්වෙට වටිනවද? නෑ නෑ නෑ නෑ සීසි එහෙම හිතන්න එපා. අපි හේම්බණ්ඩ ආපුවම මේ වීමල්ල ආපහු මල් බාලයාගේ ගෙදරට අරිමු. බොලාන් එතනී මල් බාලයාට පන්දන් අල්ලන අර නන්දෝරිසයි අර ඉද්දයයි කියන එවුන් තමයි ඔවුන්ට ඔය නීති රෙගුලාසි කියලා දෙන්නේ. ආ. උන් ඉස්කෝලේ 7දාටද පාස් කරපු වෙවුන්නේ. ඉතින් මං උන් එක්ක රෙගුලාසි කතා කරන්ට ඉස්කෝලේ එච්චර ඉහළට ඉගෙන ගත්තේ නෑනේ. ඈ. ඒ තියා පන්තියේ 3 4 ඉගෙන ගන්නටත් කලින් මගේ ඔය අප්පච්චි මට කීවේ දැන් ඇති උඹ ඉගෙන ගත්තා කීරාල පුතේ. දැන් උඹ ඉස්කෝලේට කාලේ ගෙවන්න ගියොත් කවුද මගේ මේ මුලා දෑනිකම කරගෙන යන්නේ? ආ ඕන් ඕකයි මට හරි හරි හරි. දැන් ඔය පරණ ඒවා අදින්න එපා. ඔහේ අපච්චි දැන් හොඳටම වයසයි. උන්දට සනීපත් නැහැ. ඔව් ඔව් මන් දන්නවා ඒක මන් දන්නවා. එක වෙලාවක මට හිතෙනවා දැන් ඇති උන්ද මෙහි හිටියා කියලාත්. අනේ එහෙම හිතන්ට එපා. අර ලෙඩින් ඉන්න මාමන්නිට ඇහුනොත් හොඳ නෑ ගෙදර ඇත්තෝ. ඒ වුණාට මගේ මූණේ දැලි ගෑවෙන වැඩක් නේද මාලවා ඒ මල් බාලයාගේ ගෙදරට දීමල්ලක් ඇන්න යන්න කියාපු එක ඈ පල් වැඩක් නේ ඒක මං අහන්නේ ඇයි ඉතින් ඒ පල් වැඩේ කෙරුවේ? නිකන් ඉන්නේ නැතුව ඈ? බෝලං කලු එතන. එතකොට අප්පච්චි මට බණී බාලයා රවටා ගන්න බැරි වුණා කියලා. අප්පච්චිගේ හැටි එහෙමයි. හෝස්ස ළඟින් මැස්සෙක් නෙවෙයි කෝඳුරුවෙක් ගියත් මේ මං අහන්නේ ඇයි ඒ මල් බාලයාගේ කුඹුර ගන්න ඔය තරම් දඟලන්නේ මොකද ඒකේ රත්තරම් පැලවෙනවා. මේකනේ වැඩේ එතනෝ. අපච්චිගේ හිතට මදිකමක් අපේ කුඹරට දරාන්න කුඹර පිටගංකාරයෙකුට යයි කියලා. අනික අපේ ඉදමට යන්න තියෙන්නේ ওই මල් බාලයාගේ කුඹුරේ නියර උඩින්. පිටගංකාරයෙක් ඒ කුඹර අරගෙන පාර ඇහුරුවොත් අපේ කුඹුරට අපි ඉගිල්ලලා යන්නද උඩින්? ඒ සේරමත් අහගෙනයි මං මල් බාලයාගේ ওই කබල් ගෙදෙට්ට ගියේ වී මල්ලක් අරගෙන. ඉතින් ඇයි ඒ තර හීම් බණ්ඩාතේ ඇරියේ නැත්තේ? ඈ? අප්පච්චි මටයි කීවේ කීරාල පුතේ ඔය වී මල්ල උඹේ අතිම්ම ගෙහොන් දුන්නොත් නේද හොඳ? ආ අනික එතකොට බාලයා රැවටෙයි මුලාදෑනියා වෙලත් ගෙදෙට්ටම මේ මල්ල ගෙනත් දුන්නා කියලා. ඕන්න ඔහොම කීව හිඳයි මමම ඒක අරන් ගියේ. දැන් ඕක මුවන් පැලැස්සටම ආරංචි වෙලා ඇති. හරි හරි හරි. දැන් ඒක අමතක කරනවකෝ. පිට කවුරුවත් දැක්කේ නැද්ද ඔය වීමල් අරගෙන? ඔය ඉතින් ඔය ඉතින් ඇයි නැත්තේ? ඒ වෙලාවේ පාරේ ගිය හැම දිනාම බැලුවේ මා දිහායි. ලැජ්ජාවේ පණ යන වැඩක් නේද අප්පච්චි මට කෙරුවේ ඈ. මේ අලුතෙන්පත් වෙච්ච ආරච්චිල මමයි. ඔව්. අන්න නයි මත් කහිනවා. මාන්දි කහිනවා. හරි හරි ඔය ටිකක් කැහැලා නවතින. බෙදරාලා දීපු බෙහෙත් දෙනවද? ඒ කියපු බේ සේරම දුන්නා. ඒ වුණාට උන්දගලිගේ නම් හොඳ මදි. සනීප වෙන පාටක් නෑ. නාකද ටිකක් ගිහින් බැලුවනම් හා යන් යන් ඇතුළටම යන්. ආ අප්පච්චිට දැන් සනීපයි නේද? මොනවද දැන් තියෙන අමාරු ඈ? මගේ මට මට කොහෙත් හොඳ නෑ මගේ පොපුවට ලොකු බරක් දැනෙනවා හුස්ම හුස්ම ගන්නවා මදි වගේ දැනෙනවා අප්පා අත පය දෙකම හිරි වැටිලා උගුලකට වෙලිලා කෝ කෝ වගේ දුක් වෙනිකේ ආවද කුකුමැණිකේ ආවද එතකොට රොම්මැණික රොම්මැණිකකෝ උන්ට උන්ට පණිවිඩය ගැරියද එන්ට කියලා. හරි හරි හරි මං ඒ සේරම කරන්නම්කෝ අප්පච්චි. ආ මේ බේත් උගුරක් බීලා ඉන්ටකෝ මාමණ්ඩි. ඔය බේත් බොන්න හොඳද අප්පච්චි? බේත් බීලා ඉක්මනට සනීප වෙන්න බලන්ටකෝ. හොඳද අප්පච්චි? මං දානවා බෙදුම් නඩුවක් ගොරොක්ගහ කුඹුර මය පැත්තට වාසි වෙන්න තීරණේ ගන්නට. අන්න ඒකට අප්පච්චිගේ සාක්කිය බොම වැදගත්. දැනට මේ වෙල් විදානේයි අර තකදොන් අප්පුයි කිරිනේලිසයි අපේ පැත්තට සාක්කි දෙන්නම් කීවා. නමුත් ඒ සේරටම වඩා ලොකුයි අප්පච්චිගේ සාක්කිය. ඒ කාලේ ගම්මුලා දෑනියා වෙලා හිටියේ අපේ අපච්චිනේ. මං මං මේ වලපයයි ගොඩපයයි තියාගෙන ඉඳගෙන මට මට බෑ උසාවිය ගෙහුම් බොරු සාක්කි කියලා අපාගත වෙන්න ලං අප්පච්චි ඒ ගොරොක් ගහ ගැන කියන සාක්කිය බොරුවක් නෙවෙයිනේ අනික අප්පච්චි ඒ කාලේ ඔය වගේ බොරු සාක්කි දුන්නේ නැද්ද මං අහන්නේ වනන්තවත් ඒවේ ඒවේ විපාක තමයි දැන් මම මේ විඳවන්නේ රයින්දක මල් බාලයා දැන් දැන් අප කරත්තේ මගේ හිතට හරි මුදුක හිතනවා මිනිහා ගැන පව් ඒකේ මල් බාලයා පව් ඒ ඉතින් කාටද මේවා කියන්නේ බෝලන් අප්පච්චි උඹ නේද කීවේ ඒ කුඹුර පිටමිනිහෙක් ගත්තොත් අපේ නමට ඒක මහා මදි පුංචි ගමක් කියලා. ඈ ඇයි දැන් ඒක වෙනස් කරන්නේ? පුතේ පුතේ ඕකෝ කාල්ල දාපන් කියලා පුතේ. මට මට බෑ පුරුසාක්කි කියලා අපාගත වෙන්න. අනික අනික මට දැන් නැගිට ගන්නවත් ඇවිදින්නවත් බෑ හරි හරි අපි උඹ උස්සාගෙන යන්නම්කෝ උස්සාගෙන යන්න වෙයි මගේ මල කන්ද හරදර විඳගෙන මෙච්චර කාලයක් මං අප උපස්ථාන කෙරුවේ ওই ටික අහගන්නද ඈ අනේ මට යකා එනවා මෙවට. එපා එපා ඔහොම කෑ ගහන්න. මේ අමාරු ලෙඩා ඉස්සර උපස්ථාන ඒ උපස්ථාන සේදුවටම හරියන්ට නේද මං මං හොයාපු බුදලේ දුන්නේ වැරදි වැරදි නේද මට ඔහොම මට විතර දුන්නේ ඇයි උකුමැණිකට දුන්නේ වා මතක නැද්ද ඈ ගොරොක් ගහ කුඹුරේ මායිම ගැන මම නඩුවක් දාන එක දානවමයි ඔව් දානවමයි අඩා හිම්බන්දා ඔය කරත්ත ගෙලින් මේ ස්තෝප්පෝ යටතම හොඳයි අප්පච්චි වුණත් මම කියන දේ අහන්න ඕන. කොහෙද ඔය යන්නේ? එපා යන්න. කියද්දි මේකට බලනවා. මෙන්න මෙහාට එනවා. කෑගසා වතුර ඉල්ලීමට ඔහු කටහැරියේය. ඒ ඇරුණු කටින් ඔහු ආස්වාස කළ අවසන් හුස්මත් සමගම මාරාල නිහඬ විය. මලගම ගැන ආරංචි වූ පැලැස්සේ නෑදෑයින් මෙන්ම පිට පළාත් වලින්ද පැමිණි විශාල ජනකායක් මහරාණගේ ගුණ වර්ණාවන් සිහිපත් කොට ගෞරවාන්විතව ආදානෝත්සවය පැවැත්වුවා. එදා රාත්‍රී කාලයේ කීරාලගේ බාල නැගණිය වූ උක්කුමෙනිකේ තම පියාගේ හදිසි මරණය ගැන බෙහෙවින් ශෝකයටපත් වූවා. කීරාලට චෝදනා එල්ල කළාය. මගේ පපුව පෙලෙන්න තරම් වේදනයි. අපච්චිගේ අන්තිම කාලේ හොඳට සලකන්න බැරි වෙච්ච එක ගැන අඩුතරමින් උන්ද මැරෙන්න කලින් කටේ වතුර පොතක් එක්කරන්ටවත් මල් ළඟක හිටියනම් කොච්චර හොඳද ඒ සේරම මං කෙරුවා නගා වෙන එකක් තියා අප්පච්චි අන්තිම හුස්ම ඩිංග පිටකොරන්ට කලින් මට කතා කරලා කීවා ජාතිවත් පවු නෑ මගේ පුතාටවත් දුවලටවත් කියලා. එහෙම කීමට මදි අයියා. මම කීප සැරේ මෙහි ආවා. අපච්චිව එක්ක යන්න මං ඉන්න දුම්බරට. කොහෙද? ඒකට අයියා ඉද දුන්නේ. ඒකින් එක්ක යන්න දඟලුවේ අපච්චිගේ දේපොළ තමුන්ගේ නමට ලියාගන්න මිසක ආදරයකට නෙවෙයි. අයියා මොනව කීවද කියලා මට ඇහුනේ නෑ. මොකද්ද කීවේ අයියා? මං කියාපු ඉටිගෙඩියක් නෑ නගා. නමුත් අපච්චිට මට වඩා හොඳට සලකන්ට පුළුවන් වෙන දූ දරුවෙක් හිටියද මේ නව ලංකාවේ කොතනකවත්? ඈ? අනික අපච්චිට නියම වෙලා තිබ්බේ මේ මගේ ගෙදර ඉන්නකොට උන් දෙගේ පනකෙන්ද මේ මං ඉස්සරහදීම හොඳ සිහි කල්පනාවෙන්ම ඉඳලා පිටකොරලා වෙන් වෙලා යන්ටයි. අන්න ඒකයි උන්දෑ මේ පරණ වලව්ව කියන මේ gedara දාලා නංගිලා ඉන්න තැන්වලට යන්ට වැඩි කැමැත්තක් පෙන්වෙන්නේ නැත්තේ. අනේ මම මොකටද කියන්නේ? ඈ නේ කියන දෙයක් මට ඇහෙන්න කියනවා උකුණගා අතනන්න අර සෙනගට නෑ හෙන්න. අප්පච්චි බොහොම කැමැත්තෙන් හිටියේ. මං ඉන්න තැනට හරි රම්මැලි කෙනාගේ ඉන්න තැනට හරි ගිහින් ඉන්න. ඒත් කවුද ඒක නැවැත්තුවේ? අයියා කැමති උනේ නෑ අප්පච්චිගේ බූදලේ අපිට දෙයි කියලා. මං හිතුවා ඔය වගේ කට කැඩිච්ච කතාවල් මට අහන්න වෙයි කියලා. මං අහන්නේ අප්පච්චිට ඔයාකාර ආදර කැක්කුමක් තිබ්බනම් ඇයි උන්දව අරගෙන ගිහින් ඔය ඉන්න දුම්බර ගෙදරම තියා නොගෙන ඈ කරබගෙන හිටියේ. නෑ නෑ. අයියා කොහෙත්ම කැමති උනේ නෑ. මම හරි රම්මැනික හරි අප්පච්චි එක්කරගෙන යනවට. ඒකයි අපට අයියා හැමදාම පලා බෙදුවේ. පළයව නොකිය පලා බෙදුවා. ඉතින් කාටද ඉතින් මේවා කියන්නේ? මං කියන්නේ අප්පච්චිට මැරෙන්න නියම වෙලා තිබ්බේ. උන්දගේ මේ එකම කීකරු පුත්‍ර රත්නේ කියන මේ කීරලගේ ගෙදරමයි. අන්තිම මොහොතේ අප්පච්චි මගේ අත අල්ලාගෙන මගේ මූණ දිහාම බලාගෙන කිව්වා මගේ රත්තරන් කීරාල පුතේ මට දැන් පිට වෙලා යන්න වෙලාව ආවා මං යනවා මං යනවා කිව්වා හැබැයි ඒ එකම කිව්වා ඉඩම් සේරම බුද්ධ විඳින්ට ඔප්පු ලියලා තියෙනවා කිව්වා. ඉතින් මං ගැනවත් රම්මණික ගැනවත් කිසිම දෙයක් කියවේ නැත්තම් පච්චි. ඒක වෙන්න බැරි දෙයක් නේද? බුලන් නගා. ඒ අවසාන මොහොතේ තව මොනවද කියන්න කට ඇරියා තමයි. නමුත් ඒ තමයි අප්පච්චි අන්තිමට ගත්ත හුස්ම ඩිංගිත්ත. මගේ පපුව පුපුරන්න එනවාම මතක් වෙනකොට අම්මේ මේ ඇහුණද අර ඇවිල්ලා ඉන්න නෑදෑය අහනවා ආරච්චි මහත්තයට ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා යන්න යන්න එළියට ආ එතන ඔයා කොහෙද හිටියේ මෙච්චර වෙලා ඈ මං අර දෙනෝදාහකට සංගරහ කෙරුවානේ හරි හරි හරි මේක ඊට වඩා වැදගත් මේ ඩිංගිත්තක් මෙහාට එනවා මෙහාට එනවා. උන්නදා එක්ක අප්පච්චි ගැන කිසිම දෙයක් කියන්න එපා ඇහුණාද? උක්කුණගාගේ කට හොඳ නෑ. උක්කු හැමතිස්සෙම හොයන්නේ මගේ වැරැද්දක්මයි. ඒ හින්දා එතනු කට පියාගෙන කතා කරනවා. ඇහුණාද? මොනවද මේ කියන්නේ? කට පියාගෙන කට පියාගෙන කොහොමද කතා කරන්නේ? බොලන් එතනෝ කඩට ආපලියට කිසිම දෙයක් කියන්න එපා මගෙන් අහන්නේ නැතුව. උක්කුට ඕනේ එදා අප්පච්චිගේ අවසාන හුස්ම පිට වෙනකොට ඇයි එදා මං කියද්දි කියද්දිම දමල ගහලා ගියේ යන්ට කටේ වතුර පුදක් දාන්න ඉන්නේ නැතුව ඒ හරියෝනේ නෑ ඒ හරියෝනේ නෑ අප්පච්චිගේ ඒ මරණේ මොහොතේ කටට වතුර පොදක් වක්කරන්ට උක්කු ළඟ හිටියේ නෑ කියලයි උක්කු ඔය දබර වෙන්න ආවේ. මම කිව්වා ඒ සේරම මං ළඟම ඉඳලා කෙරුවයි කියලා. එතනගෙන් ඇහුවොත් එහෙම ඒකම කියනවා. අහුණද? වරද්දන්ට එපා. අද මුවන් පැලස්සේ රඟපෑම් කීරාලාරච්චිල විජේරත්න වරකාගොඩ මහරාල රත්නදී නම්බුගේ හීනෙතන චන්ද්‍රා කළුආරච්චි උක්කුමැණිකේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් කතනය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ සහ ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන